දේශනා මාලාවේ 8 වන බොජ්ජංග දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද උරුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ඒකා දස ධම්මා විරිය සම්බොජ්ජං ගස්ස උපාදාය සංවත්තති තී සබ්බවදි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ හිතෙන් ඒ ධර්මයන් නැగిලා වෙන විදිහට අපේ හිත සකස් කරගැනීමෙන් තොරව ධර්මය අවබෝධ කරගන්න තමන් අවබෝධ කරගන්න නැහැ බව අපි හැමදාම මතක් කරනවා. ඉතින් මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ පුජංග දේශනා ආරම්භ වෙච්ච දවසේ මම කිව්වා වැඩ කරන්න ලෑස්ති වෙන්න කියලා. ඒ කියන්නේ මේක හදන්න. මොකක් හදන්නද? හිත හදන්න. නිවන් දකින්න පුළුවන් විදිහට හිත හදන්න. හරි? ඉතින් එතකොට මම සති සම්බොජ්ජංගය ගැන කතා කරනකොට සති සම්බොජ්ජංගයට හේතු වෙන කාරණා ටික ඒවාට හේතු වෙන කාරණා දේශනා කරා. ධම්ම විජය සම්බොජ්ජංගය ගැන කතා කරනකොට ඒ සඳහා හේතු වෙන කාරණා කතා කරා. ඊයේ දවසේ අපි වීර්ය සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලා අපේ තියෙන මේ කුසීතකම අතහැරලා යන ආකාරය ගැන යම් ප්‍රමාණයකට සාකච්ඡා කරා. නමුත් මම කල්පනා කරා මේ වීරිය උපදින විදිහ උපදින්න හේතු වෙන ධර්ම කීපයක් කතා කරලම වීරියේ තියෙන ලක්ෂණ තව ටිකක් සාකච්ඡා කරොත් හොඳයි කියලා. එහෙනම් අද අපි කල්පනා කරන්නේ මේ මම ධර්ම දේශනා අවසාන භාගයේදී තමන්ගේ වීරිය කියන්නේ මේ කුසීතකමෙන් පංචකාම සම්පත්තිය වැටි වැටි වැටි වැටි ඉන්න මේ හිත ඒකෙන් අයින්කරනද ඒකෙන් අයින් කරලා අර අනිත් බෝධිංගයන් එක්ක අනිත් හැම අංගයක්ම කියන්නේ සිහිය ඊළඟට ප්‍රඥාව ඒ කියන්නේ ධම්මවිජය සම්බෝධංගේ වගේම ප්‍රීතිය සමාධිය මේ ඔක්කොම පස්සද්ධිය ආදී ඒ විතර මේ අනේකුත් ඉන්ද්‍රියන් ඒ හැම එකක්ම උස්සලා තියෙන ස්වභාවය ඒක තල්ලු කරන් යන ස්වභාවය අන්න ඒ ස්වභාවය තමයි වීරියෙන් කරන කෘත්‍යය එහි නැවත නැවත නැවත නැවත ඒක තුළ කුසිත භාවයට යන්න නොදී. ඉතින් වීරයට හේතු වෙන දේවල් කතා කරනකොට මේ වීරය කොහොමද කියන්නේ හොයාගන්න පුළුවන්. එතකොට වීරයට හේතු වෙන්නේ යමං කිව්වා සංවේගයයි කියලා. හරිද? වීරයට හේතු වෙන්නේ තමන්ගේ හිත තුළ උපදින සංවේගය. එහෙනම් මේ වීර්ය අපේ හිත තුළ ඇති කර ගැනීම ඊටාම වටිනාකමක් තියෙනවා. එතකොට නිකම්ම අකුසලයට බය වෙනවා. කුසලයට ලං වෙනවා අපේ හිත. ඒක හරියට නිකන් අර බෙහෙත් කරන්න ඕන තන්ටම බෙහෙත් කරා වගේ. යම් අඩුපාඩුවක් තියෙන දෙයක් මේ දැකලා ඒ අඩුපාඩුව සකස් කරන්නම කරා වගේ වෙනවා. ඉතින් කාරණා 11ක් තියෙනවා ධර්මයේ සඳහන් වෙලා වීරිය වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කළ යුතු කාරණා 11ක් තියෙනවා. අන්න ඒ 11න් අපි අද කීපයක් හරි සාකච්ඡා කරගන්න බලමු. හැබැයි දැන් කියනකොට වීරිය උපදිනවා වෙන්න ඕනේ කියලා කියනකොට වීරිය උපදින්න ඕන අපිට. දැන් පළවෙනි එක තමයි අපාය බව ප්‍රත්‍යවේක්ෂණතා. පළවෙනි එක අපාය බව ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. හ්ම්. එතකොටයි YouTube උපදින්නේ. ඉතින් පළවෙනියෙන්ම හුඟක් අය විශ්වාස කරන්නේ අද කාලේ තියෙන මිත්‍යා දෘෂ්ටික කට්ටිය. එකතු වෙනවනේ ටික ටික නේද? මේ අපාය නෑ කියලා කියනවා. අපාය නෑ මේ ලෝකෙමයි අපාය තියෙන්නේ කියලා කියනවා. අහිමයටත් එක්කම පුළුවන් මේක පාවිච්චි කරන්න එතකොට ඒක අපායක් වෙන්න තියෙනවද නැද්ද? කුමන පාවද පේන්න තියෙන්නේ? තිරසං අපාය පේන්න තියෙනවා. එහෙනම් තිරසං අපායේ ස්වභාවය අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. හරිද? එතකොට අපිට තේරෙනවා ඇයි එතකොට අපිට අපිට බය උපදිනවා. හ්ම්. දැනටත් නිකන් තනි වෙලා වගේද නැද්ද ඉන්නේ? නේද? දැනටත් ඒකවල තනි වෙලා වගේ. මාව සම්පූර්ණයෙන්ම මාව සම්පූර්ණයෙන්ම අරගෙන මගේ ජීවිතය පොඩ්ඩක්වත් සිද්ධ වෙන්නේ නැතුව මගේ කටයුතු ඔක්කොම කළා දීලා ළඟටම වෙලා ඉන්න කවුරු හරි ඉන්නවද දන්නේ හිතරේ දන්නේ නැතුව නෑ නේද තමන්ගේ අපලාන්තයේ තියෙන පීඩනය දුක වේදනාව ඔක්කොම තනියම වරාගෙන දුන්නා දෙන්නේ නේද නමුත් ඉතින් එහෙම හිතට උදව් තියෙනව නැත්තමත් නෑ නමුත් මේක මෙහෙම නෑ නේද කොහොමවත් තනි වෙච්ච ජීවිතයක් හොඳයි බලන් හදන්න කවුරුත් නැතුව සම්පූර්ණයෙන්ම තනියම ඔක්කොම කරගන්න උන. ගොම කුරුමිනියට මොකද වෙලා තියෙන්නේ? උදව් කරන ළමයි කට්ටිය ඇවිල්ලා ගොම ගුලිය කරකන් යන්න. නෑ. කරත්ත බඳ හරකට මොකද වෙලා තියෙන්නේ? නේද යාවෙනුවෙන් ඉල්ලීම අනේ කවුරු හරි ඇවිල්ලා යාගේ කරත්තේ අයිතිකාරයට ඉල්ලීම් කරනවා මේ මෙයා පොඩ්ඩක් බේරන්න. දැන් මෙයාට දැන් මහන්සි. මෙයාට දැන් වතුර දෙන්න ඕන වෙලාව, මෙයාට දැන් කෑම දෙන්න ඕන වෙලාව. හරි මෙයාට මේ විදිහට සලකන්න මෙයාට නිදා ගන්න තැනක් හදලා දෙන්න ඕනේ. හරිද? මෙයා ඔය මේ නාසනු දාලා මේ අර උඩට ඇදලා තියන්න එපා. ඒකල අන්තිමට මේ මෙයා මරන් දරව යන්න එපා. මෙයාව දැන් නිදාස් කරන්න එහෙම කවුරු එයා වෙනුවෙන් කතා කරන්න එහෙම ඉන්නවද? නෑ. තනියම ඔක්කොම කරගන්න වෙලා. තනියම ඔක්කොටම මුණ දෙන්න වෙලා. අඩුම ගානේ එයාට අපහසුතාවයක් කියන්නවත් කවුරුත් ඉන්නවද? කියන්නේ කොහොමද? කතා කරන්න පුළුවන් වචන කීයද? ජීවිතේටම එකයි. මොකද උඹේ විතරයි. ඒ වචනේ ඉතින් ඔක්කොම කොහොමද කියන්නේ? මට තියෙන දුක් කියන්නේ ඉසේ එකක්ම කියන්නත් බෑ, බඩ එකක්ම කියන්නත් බෑ, කොණ්ඩ එකක්ම කියන්නත් බෑ. නේද? මේ වගේ අනන්ත දුක් තියෙන තැන තමයි තිරසං ජීවිත කියන්නේ. ඔය විතරක් බලන්න හැම වෙලේම ප්‍රබල සතාට දුබල සතා යට වෙන ස්වභාවය තියෙනවා. නේද? කුඹි කුරෝ වගේ අය ගෙම්බෝ ඉදිරියේ හරි අසරණයි. ගැරඬි ඉදිරියේ ගෙම්බෝ අසරණයි. නේද? උකුසෝ ඉදිරියේ නේද සර්පෝ අසරණයි. ඉතින් මේ විදිහට හැමතැනම ඒ වගේ අනිත් අය තව කෙනෙක්ව දැහැගන්න දැහැගන්න බලාගෙන ඉන්න තැනක් තමයි තිරසං අපාය කියලා කියන්නේ. ඊළඟට අවුවෙන් වස්සෙන් හුළඟෙන් ඉන්න තැනින් කිසිම හවුහරණක් හවුහරණක් නැහැ. ඒකට මනස කොයි වගේද දන්නේ? ඉතින් ටිකක් හිතලා බලන්න හොඳට කොයි වගේක්ද කියලා. නේද? මේ සමහර අය වර්ණනා කරනවා තී සංගතය. ගෙදර ඉන්න බලුපැටියෙක් කරන් බලන්න. හ්ම්. පොඩ්ඩක් හිතලා බලන්න. එයා මට හරි ආදරේද නැද්ද? හ්ම්. හරි ආදරේ. ಗುಣ දැන පැහැදිලාද? මගේ ಗುಣ දැන පැහැදිලාද? ලෝකේ ඉන්න නරකම මිනිහෙක්. ඉතාමත්ම දුස්සීල ඉතාමත්ම කැත වැඩ කරන මිනිසෙක් මේ සතාව ටික දවසක් වෘතල් කරන් පටන් ගන්නවා මොකද කරන්නේ එයා ඊට පස්සේ යනවා නේද ඊට පස්සේ ඊට පස්සේ ආව ඊට පස්සේ යන්න පටන් ගන්නවා නේද එතකොට බලන්න එහෙනම් මේ සතාගේ ආදරය තියෙන්නේ එයාගේ ඉන්ද්‍රියන් වලට සැප ලැබෙන පැත්තට එයාගේ ආදරය බෙදලා යනවා ඉක්මනට එයා ಗುಣධන පහදලා මං ගැන වෙනම තේරුම් අරගෙන දෙන්නේ නෑ. ඒ ඇයි තේරුම් ගන්න බැරි? එයාගේ මනසට ඒක ගෝචර වෙන්නේ නෑ. එයාට හැඟීම් වැඩි කියලා තේරෙනවද? හැඟීම් වැඩි දැනුම අඩුයි. හැඟීම් වැඩි දැනුම අඩුයි. නේද? හරියට මත් වෙච්ච මිනිසෙක් වගේ. ගොඩාක් මත් වෙච්ච මිනිසෙක් වගේ. එයාගේ මනස උඩින් උඩින් එයාට තේරෙන්නේ. ගොඩාක් මත් වෙච්ච මිනිසෙක් විතර බලන්නකො මත් වෙනවලට. එයාට කතාව පාලනය කරගන්න බෑ. ක්‍රියාව පාලනය කරගන්න බෑ නේද? කාත් එක රණ්ඩු වෙන්න ගත්තොත් තදින්ම රණ්ඩු වෙනවා. ඒ වගේම යාළු වෙන්න ගත්තොත් තදින්ම යාළු වෙනවා. ඒ වගේද නැද්ද බලන්න අර ජීවිතේ නේද? එයාට මෙතෙන්ට දැන් දුවගෙන ආවොත් මෙතනදී යා කෑක වහන්න පටන් ගන්නවා. මෙතන හා කවවද සාම්පතේ කිව්වොත් ඇඟ පෙරලගෙන උන්න යනවා. මෙතන මොකද කරන්නේ කියලා දන්නේ. එයාට පාලනයක් නෑ. එයාගේ හැඟීම් බොහොම වැඩි. දැනීම අඩුයි. එතකොට ඒ වෙලාවෙම මේකත් කියලාම ඉන්නවා. නේද? යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ ඉන්නක මං සැරෙන් සැරේ සැරෙන් සැරේ මත්පැන් වලට එහෙම පුරුදු වෙනවා නම් දවස ගානේ. එයාට මොන සිද්ද පහළ වෙන්නේ එතකොට? තිරසං තිරසං හිත් වලට සමාන හිත් පහළ වෙනවා. වැඩිපුර වාර ගන්න. හරිද? ඇයි මේ මේ තියෙන මනස පොඩි වෙලා මේ මනසේ ක්‍රියාකාරීත්වය අඩුවලා එයාට තිරසං සිත් පහළ වෙන්න පටන් ගන්නවා. දවසකට එක වාරයක් දෙවාරයක් හැන්දාවට එක දිගට තිරසං සිත් පුරුදු කරොත් ආසින්න කර්මයක් විදිහට තිරසංසිතමයි මරණාසන්න මොහොතේ එන්නේ. ඒ කියන්නේ දෙවිත් එන්නේ. හරිද? අන්න එතකොට එයා බොහෝ විට බොහෝ වැඩි වාර ගණනක් තියෙනවා. වැඩි නැඹුරුතාවයක් තියෙනවා. බල්ලෙක් කරා උපදින්න. තිරසංසතෙක් කරා උපදින්න. හරිද? ඒ අපායට යන්න ලොකු හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට බලන්න ඒ වගේ සත්වයක් මොන තරම්නම් නේද දුක්ඛිත තත්ත්වයකටපත් වෙනවද? ගෙදර ඉන්න බල්ලා ඒ ඒ ඉන්න බල්ලාරන් බලන්න එයාගේ ඔළුව නිකන් ඩෝප් වෙලා වගේ ආ ඉන්නේ හැම වෙලේම. හරියට තේරෙන්නේ නැහැ. අපිට වගේ මේ වටේ පිටේ තියෙන දේවල් වැටහෙන්නේ නැහැ ඒ මනසට. හරිද? ඊළඟට බලන්න මහතකට අරගෙන අර නේද ඔය කරත් බඳින හරකා උස්සගෙන එනවා නේද? එක එක දිගට දිගේලි කරගෙන අරගෙන එනවා. අරගෙන එලා ලොකු ඔළුවට කුරු වෙඩි පාර ගන්නවා. ඊළඟට මේ අර එහෙම නැත්නම් අර ලීරණ මැෂින් එකක වගේ තියෙන කියතක් බොල්ල හරහා යනවා. නේද මේ සතු කෑව ගහනවා මේ සතු දඟලනවා අර කුඩු කිරි පාර වැදුනහම නේද නටනවා දඟලනවා ගොම පිට වෙනවා ගව මුත්‍ර පිට වෙනවා නේද නැට්ට උඩට යනවා මේ ඔක්කොම වෙලා අන්තිමට මහා දේශයකින් මැරෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තියෙන ජීවිත තමයි තිරසන් ජීවිත කියන්නේ. ඒවා ඒවා කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ නේද? එතකොට එක එක එක එක අනිත් සත්තුන්ගෙන් තියෙන කරදරේ දන්නවනේ ඒවා හොඳට මෙනෙහි කරන්න ඕනේ. හරි. පුංචි පුංචි සත්තුන් පවා විද්‍යාවේ නවීන විද්‍යාවේ නිර්මාණය කරපු අයද? නෑ. ඒවා හැමතැනම තියෙන මොනවද? විඥාන සංතතිය. බල්ලටත් ඇහැ කන නාසය දිව ශරීරය තියෙනවා. මටත් මටත් ඇහැ කන නාසය දිව ශරීරය තියෙන්නේ. නේද? බල්ලට ඇහැ කන නාසය දිව ශරීරය තියෙනවා. මටත් එහෙමයි තියෙන්නේ. එහෙනම් පොඩි වෙනසක් තියෙන්නේ. දැන් මාව බල්ලෙක් වෙන්න හැරි වෙනවා කියන්නේ නෑ ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් දෙයක්. තෝ දෙයිය කුක්කක් මතකයි නේද? අන්න ඒ විදිහට තිරසං අපාය ගැන හොඳට මෙනෙහි කරන්න ඕන. හොඳට මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරනකොට පින්නත් නේ මෙන්න මෙහෙම හිතන්න ඕනේ කරලා. ඔය මං එනකොට පාරේ දැක්කා ඒ වගේ දුක් විඳින හරකෙක්. එයා හරකෙක් උනේ ඇයි? එයාන් අහනවා එයා කවදාකවත් මිනිස්සෙක් කියලා ඉපදිලා නැතුවද? එහෙම ඉපදිලා තියෙන දති නේද? ඉපදිලා ඉන්න දති නේද? අන්න ප්‍රශ්නයක් විතරයි අහුවේ උත්තරේ පැත්තෙන් ආවා. හරි. ඊළඟට මම අහන්න මේ අත්තන්ගේ එයා මිනිස්සෙක් කියලා බන අහන්නත් නැතුව ඇද්ද? බන තහන්න ඇති. අහන මේ අත මේ මෙහෙම කිව්වමට දැන්. මිනිස් ජීවිතයකුත් ලැබලා බනත් අහපු මේ සතා බනත් අහපු කෙනා දැන් හරකෙක් වෙලා. ආය කියන්නේ මනුස්ස ජීවිතයකුත් ලැබලා බණත් අහපු කෙනා දැන් හරකෙක් වෙලා. ඒ කියන්නේ මනුස්ස ජීවිතයකුත් ලැබලා බණත් ඇහුවට <laughs> නේද? ඇයි? ඇයි එහෙම වෙන්න මොනවද හේතුනේ? කර්මපතයන් අකුසල කර්මපත මොනවද? ඔය පෙරතර මොනවද කරේ? මොනවද පව? මොනවද පව? කොහේ හරි කඩයක් බින්දනම් හොරකමට වැටෙන්නේ. නේද? සත්තු මරුවා ප්‍රාණඝාතයට වැටෙන්නේ. නේද? නරක වැඩ කරා නම් කාම වර්ධවසීමට වැටෙන්නේ. බොරුවටයි වැටෙන්නේ. කේලම් වලට වැටෙනවා. සුරාපානයට වැටෙනවා. පරසවචන වලට වැටෙනවා. හිස්සචන වලට වැටෙනවා. කොයි ටික ආවෙන්න මොනවද තියෙන්නේ? ආ නේද? ප්‍රාණඝාත, අපප්‍රදාන, කාමීත්‍යචාර, මුසාවාද, සුරාපාන, පිසුනා වාච, පරසාවාච, සම්ප්‍රප්පලාප කියන තමයි මූලිකවම වැටෙන දේවල්. එහෙනම් ඒක තමයි කරලා තියෙන්නේ. මනසේක් වෙලා බණත් අහලා ප්‍රාණඝාත, අපප්‍රදාන, කාමීත්‍යචාර, මුසාවාද, පිසුනා වාච, පරසාවාච, සම්ප්‍රප්පලාප ආදී කරලා එන්න හරකා වෙන්න යා මේ බුද්ධ ශාසනයක් පහළ වෙච්ච කාලේ සමහර අය අරිහත් ත්වයට පත් වෙලා දැන් වසර 2500 යන කාලය තුළ සමහර අය හරියට පැත්තට සමහර අය සකදාගාමි අනාගාමි එහෙම වෙලා නේද සමහර අය සෝවාන් වෙලා සමහර අය බ්‍රහ්මතලවල ගිහිල්ලා සමහර අය දිවතලවල ගිහිල්ලා සමහර අය බොහෝ සපසවිත මිනිස් වෙලා ඉවරලා සමහර අය හරකෙක් වෙලා ඉපදිලා තිරිසන් වෙලා ඉපදිලා මම අර බැක්කෙක් කියලා තිරිසන් වෙලා නේද එක එක්කෙනා එක එක්කෙනාට ඒ ප්‍රතිඵල ලැබිලා තියෙන ඒ අය කරපු කේ යායාලගේ මාර්ගයට අනුව එයාලා ගිය මාර්ගයට අනු දැන් හරකා ගිය මාර්ගය ගැන අපි කතා කරා. හරකා වෙච්ච කෙනා ගිය මාර්ගය කතා කරා. මොනවද? මිනිසෙක් වෙලා ඉන්න වෙලාවේ ප්‍රාණඝාත අදත්තාවන් බණත් අහලා ප්‍රාණඝාත අදත්තාන කාමීත්‍යතර මුසාවාද පිසුනාවාචාදී කරා. ඒවා කරා. නේද? දිව්‍ය ලෝකෙ ගියා ඒවා කරේ නෑ. බ්‍රහ්ම ලෝකෙ ගියා ඒවා කරේ නෑ. එතකොට මම මොන මාර්ගයද කියලා බලන්න පොඩ්ඩක්. මම සෝවාන් මාර්ගයට හේතු වෙන වැඩද කරන්නේ සකදාගාමී මාර්ගයට හේතු වෙන වැඩද කරන්නේ හරිද එහෙම නැත්නම් ඊට එහා ගිය මාර්ගයක නැත්නම් බ්‍රහ්මයාත් බ්‍රහ්මයක් වෙන්න අවශ්‍ය කරන මාර්ගයට එහෙනම් මෛත්‍රා කරුණා මුදිතා උපේක්ෂා හැම උපරිම වශයෙන් දැන් වැඩලද හරිද නැත්නම් බොහෝ අයට පිළිට වෙලා ශ්‍රද්ධාවෙන් ලොකු ශ්‍රද්ධාවකින් කටයුතු කරලා දිවලෝක වල යන මාර්ගයට වතරිම ගන්නට ලබෝ එහෙනම් කොයි මාර්ගයද කියලා බලන්න ඕනේ සැපසහිත මනසෙක් වෙන මාර්ගයද දුක්සහිත මනසෙක් වෙන මාර්ගයද නැත්නම් අර අර එනකොට දැක්ක එක්කෙනා ගිය මාර්ගයද කියලා හොයලා බලන්න ඕනේ. මුපානගත කරනවා නම් අදත්තාදාන කරනවා නම් කාමයේ වර්ධවස වෙනවා නම් බොරු කියනවා නම් කේලම් කියනවා නම් පරසවචන කියනවා නම් හිස්වචන කියනවා නම් සුරාපානය කරනවා නම් ඉතින් කාගේ මාර්ගයද? අර කාගේ මාර්ගය. නේද? එහෙනම් එතෙන්ට යනවා එතෙන්ට යන්න වෙනවා තනියම දරා දින්න වෙනවා හ්ම් ආන් එහෙම මෙනෙහි කරන්න ඕනේ. ඔන්නම මෙනෙහි කරන්න ඕනේ මේ තිරිසන් අපායේ තියෙන මහා දුක්ඛිත ස්වභාවය. සමහර සත්තු පොළොව ඇතුලේ කවදාකවත් එළිය දකින්නේ නැහැ. සමහර සත්තු වතුරේ කවදාකවත් ගොඩ බිමට එන්නේ නැහැ නේද? ඉතින් ඝන කරුවලේ ඉන්න සත්තු වර්ගයක් ඉන්නවා. හ්ම් සුද්ධ ජීවීන් විදිහට ඉන්න සත්වල ඉන්නවා. මේ විදිහට අනන්ත අප්‍රමාණ දුක් විඳින තිරිසන් සත්වෝ ඉන්නවා පින්නත් නේ අසරණ වෙච්ච සත්තු කොච්චර ඉන්නවද නේද අසනීප හැදිලා එක එක එක එක විසන වෙලා නැගිට ගන්න බැරුව කරගන්න දැයි පාරවල් වෙනකොට දකින්නේ සමහර සුනක සමහර බල්ලෝ නේද ඒකේ ඇස් දෙක මොනවත් නැහැ තනිකරම හමක් මේ මොනවද මයිල් ගහක් නැහැ ඇගේ නේද පුදුම දුකක් වෙනෙන සත්තු ඉන්න කරන්න බෑ කරගන්න දෙයක් නැහැ වතුටක්වත් දෙන්න කවුරක්වත් වැටි වැටි නැගිට නැගිට වැටි වැටි නැගිට නැගිට පහුගිය කාලේ පායන කාලේ නේද පායන කාලේ පාරවල් වල ඉන්න සතුන්ට කානුවකවත් වතුර ටිකක් නෑ කොච්චර දිවට ඒ කාට පේන්නේ පේන්නේ දවස් ගාණක් නොකා හිටියත් කණ්ඩ හම්බුනේ කියන දවස් ගාණ දැනුම් දෙන්න දෙන්නේ කාටවත් නේද එහෙම ඉඳලාම මොනවා හරි හම්බ වෙනකොට ඒක දිර ගන්න තව කෙනෙක් ඉන්නවා නේද එහෙනම් අනන්ත දුක් විඳින සත්ත්ව කොටාස ඒව ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ එතෙන්ට මාවපත් වෙන්න පුළුවන්. එතෙන්ට මාවපත් වෙන්න පුළුවන් කියලා. ඊළඟට පින්නත් මේ අපි මේ ධර්ම දේශනා මාලාවේ ඉදිරියේදී ප්‍රේත වස්තු විමාන වස්තු ගැන සාකච්ඡා කරනවා. නමුත් මම කෙටියෙන් කීපයක් කියන්නම්. මේ මාලාවට මම එකතු කරනවා ඒක. හරිද? ඒව ගැන සාකච්ඡාවක්. ඒ ගැන ධර්ම දේශනා කීපයක්. එතකොට නමුත් ප්‍රේතෝ භූතෝ මලයක් වාදී සත්තු ඉන්නවද නැද්ද මේ ලෝකේ? ඉන්නවා. අන්න ඒ ඒ කර්ම විපාක හින්දා ඕන තත්ත්වයටපත් වෙච්ච සත්වයන් ගැන නුවණසින් දැකලා දේශනා කරපු සමහර දේවල් ප්‍රේත වස්තු ආදී තියෙනවා. අධික ලෝභයෙන් අධික දේශයෙන් කටයුතු කරොත් එවැනි තත්යකට අපිට අපිවපත් වෙන්න දෙන එකකට තියෙනවා. එතකොට අපි බලා ගන්න ඕනේ එවැනි සත්වයන් ගැන මොකද කියන අපාය බව පාච්චවේක්කනතා කියලා තියෙනවා. එතකොට කොහොමද මේක කරන්නේ? හරි. දැන් බලන්න සමහර සත්වෝ ඉන්නවා කියලා කියනවා පිටනත් නේ. වංගිරියක් විතර බඩක් ඉදි කටු මලක් වගේ උගුරා. දැන් බඩ පුරවන්න බෑ. බඩගිනි කොහොමද? බඩගිනි කරන්න පුළුවන්. නේද? බඩ දණ්ඩ පටන් ගත්තාම බඩේ ගින්න ඇති වෙන්න පටන් ගත්තාම දරා ගන්න බෑ. ඒක ඒ පුරව ගන්න බෑ ඒක. හරි සමහර සත්වෝ ඉන්නවා අපි නම් දැන් බලන්න ඒ ඒ ඒ කර්ම වේගම තමයි තමන්ගේ ඒ කබලින් පාර ආහාර සකස් වෙන සත්තුන්ට. දැන් හරකා පුණක් කුණේ පුණක් වල තන කොහරි ඒ වෙන කන්නේ. අනේ අපේ ගෙදර ඉන්න හරකට මට හිතෙනවා හැමදාම මෙයා පුණක් උපෑවා. අද මෙයාගේ උපන්දිනේ මම ලොකු වතුරක් තරම් ගිහින් දෙන්න ඕනේ කියලා ලොකු විදියට එකක් හදලා පුණක් කුණේකට මේක කාපන් කියලා ගිහින් දෙනවා. මොන කරයිද? බාලාරි නිකන් එයාට ඒක ආහාරයක් විදියට ගන්න බෑ ගන්න බෑ නේද පුණක් කොටේ වරලප්පන් කොච්චර හොඳ ඒක එයාට රස ආහාරය ආහාරයක් විදිහට ඒ ශරීරයට ඒ කර්ම වේග තමයි ඒ වගේ සමහර ප්‍රේතයෝ ඉන්නවා පින්වත් මේ අසුචි විතරයි සමහර අය ඉන්නවා මිනිස්සු මේ කටෙන් ඉවත් කරන කෙලසෙම ආදී විතරයි ආහාර විදිහට ගන්න පුළුවන් යාලට ඒකෙත් ආග්‍රහණය හරිද එතකොට මේ මෙන්න මේ ඒ ඒ ඒ වගේ එකක් දැක්කහම සෙම ගොඩක් හරි කෙල ගොඩක් හරි දැක්කහම ඒ ඉන්න කට්ටිය පොර කනවා කියලා සඳහන් කරලා තියෙනවා. පඩුවට ගහ ගන්නව හම්බෙච්ච නැති අය කියලා. ඒ තරම් සුභාගින් ඉන්නේ. සමහර කට්ටිය ගොඩාක් කුසයි. පල්ලෙහාට පල්ලෙහාට නැමුණට අරක වේලිලා ඉවරයි. හරිද? පුදුමාකාර දුකක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. සමහර අය ඉන්න අතර සඳහන් වෙනවා උගුරෙන් පල්ලෙහාට වතුර බින්දුවක්වත් යන්නේ නැහැ. කොච්චර වතුර දැම්මත් වතුර යන්නේ නැහැ උගුරෙන් පල්ලෙහාට. තද පිපාසාවෙන් ඉන්නේ. මැරෙන්නේ නැහැ. කර්ම වේගයෙන් හින්දා ඒ ශරීරය එහෙම තියෙනවා මැරෙන්නේ නැහැ. සමහර අසුචි වලවල් වල සමහර අය ඉන්නවා සොහොනේ දැවෙන මලමියකින් උරන තෙල් විතරයි ආහාරයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මිනිහක් විතරකම් ඉන්නවනේ ඒ තෙල් ටික ගන්න. ඒක තමයි ආහාරය විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අනන්ත දුක් විඳින සත්ව කොටසල උපදිනවා. මොන වරදිද? කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත, මිත්‍යා දෘෂ්ටි සමාදානය. හරි. මේවා තමයි ප්‍රශ්නේ. හ්ම්. මේවත් එක්ක අනන්ත දුක් විඳිනවා. කාය දුස්චරිත කියන්නේ මොනවද? ප්‍රාණඝාත, වේපදාන, කාමිතාචාර. වාග් දුස්චරිත කියන්නේ මුසාවාද, පුසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප. ඒ කොටේම හේතුනේ සරපානය. හරි. එහෙනම් බලන්න පින්නත් මෙවැනි தත්ත්වයකට තත්ත්වෙන්ද හේතු වෙන වැඩපිළිවෙලක් අපි අතින් සිද්ධ වෙනවද කියලා. හරි මෙතෙන්ට වැටුනොත් එහෙම කාට කියන්නද? දැවි දැවි පිච්චි පිච්චි දැවි දැවි පිච්චි පිච්චි ඉන්න සත්‍යයක් බවට පත් වෙනවා. දැවි දැවි පිච්චි පිච්චි ඉන්න සත්‍යයක් බවට පත් වුණොත් මොනවා කරන්නද? නේද? එහෙමනම් කොහොම හරි අපිට දැන් මම ওই ටික අහනකො මම ওই ටික කියනකොට හිතේ මොකක්ද ඇති වෙන්නේ? බයක් ඇති වෙනවා. ඒ බයත් එක්ක මොකද හිතෙන්නේ? ආ කොහොම හරි පාපයන්ගෙන් මිදෙන්න ඕනේ කියලා පාපයන්ගෙන් ලිහිල්ල නැතුව බොරු කියන එක නවත්තන්න වෙනවා එනවා. කේලම් කියවෙන එක ඔන්න ඔය අදහස හිතේ තියෙනවා නම් කේලම් කියවෙන එක නවතිනවද නැද්ද? ඔය අදහස හිතේ තියෙන තුරු නවතිනවා. ඔය අදහස හිමින්සර දිය වෙලා ගියොත් ආය කියන්න පටන් ගන්නවා. පරස වචන කියන එක නවතිනවා. හ්ම් හිස් වචන කියන එක එකතු වෙලා හිස් වචන කිව්වා කියලා කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. එන්ඩෙන් ඩෙන්ඩෙන් දෙය අමාරු වෙන එක විතරයි වෙන්නේ. එහෙනම් ඒවා කොහොම නවතින්නේ? ඔන්න බලන්න මම මේ කිව්වේ කලින් කලින් දේශනාවේ තියෙන එක බොරුද කියලා. අපාය බය මෙනෙහි කරන කෙනාට ඕව නවතිනවද නැද්ද? පාපයට බය පාපයට බය ඇති වෙනවා අපින්නත් නේ. හ්ම් මේ දරුවන්ට තියෙන ආදරේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. අකුසලයක් නේද? හා. අකුසලේ මොනවද හේතු වෙන්නේ? පෞසිද්ධ වෙන්න හේතු වෙනවා. අකුසලේ වර්ධනය වුණොත් නේද? අම්මා බොරු කියනවා දරුවෝ වෙන්නේ. හ්ම්. අම්මලා හොරකම් කරනවා දරුවෝ වෙන්නේ. අම්මලා කේලම් කියනවා දරුවෝ වෙන්නේ. නේද? නිකන්වත් මතක් වෙන්නේ නැහැ අම්මලා තාත්තලාම ඒවා කරන බැඳීම් හින්දා. හ්ම් තමන් ආදරය කරන අය හින්දා හරියට බොරු කියනවා. කේලම් කියනවා. පරිසවචන කියනවා. මේ හැම දෙයක්ම තමන්ට විශාල හානියක් සිද්ධ කරන දේවල්. ඒවා කෙරෙනකොට මතක් වෙන්නේ නැත්තේ ඇයි? අපාය බව මෙනෙහි කරලා නැති හින්දා අපාය බව මෙනෙහි කරලා නැති හින්දා. හරිද? දුක් විඳින්න අපේ හිත කැමති නෑ. පොඩ්ඩක්වත් දුක් විඳින්න අපේ හිත කැමති නෑ පින්වත්නි. නේද? එහෙම නේද? එතකොට වහ දාලා තියෙන කේක් ගෙඩියක් දුන්නොත් රස තියෙනවා තමයි. නමුත් වහ දාලා කියලා දැනගත්තොත් අපි ඒක කණ්ඩ හිත යන්නේ හිත යන්නේ නැහැ. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර ආදී සිද්ධ කිරීමෙන් අපිට සතුටක් තියනවද නැද්ද ඒක කරද්දී? සතුටක් තියෙනවා. සතුටක් තියෙනවා. හරිද? සතුටක් නැත්තම් කරයිද? නෑ සතුටක් තියෙන අතරම හොරකම් කරගත්තාම හොර වස්තුව දැක්කහම සතුටුයි නේද කාමයේ වර්ධව හැසිරුනහම සතුටුයි නේද ප්‍රාණඝාතයෙන් සතුටක් තියෙනවද ඔව් නේද මధుරවා ගැන බලන්නකො මధుරවා දැන් ඇවිල්ලා කරදර කරලා දෙපැත්තෙන් කෑ ගහලා අනම්මනම් කරලා තියෙන්නේ දැන් එතකොට හොඳටම තරහ ගිහිල්ලා මට තරහ ගිහිල්ලා ඉන්න කෙනාට මధుරවා මරාගත්තාම මොකද වෙන්නේ සතුටුයි නේද මధుරවා මරාගත්තාම සතුටුයි. ඉතින් ඒකද තමයි අර තියලා අඹරන්නේ. සතුටු වෙනා වැරදි කරපුවම සතුටුයි. නමුත් විස සහිත කේක් කේක් කනකොට සතුටුයි. හරිද? ඒකේ විස තියෙනවා කියලා දන්නවා නම් තේරුණා නම් අපේ හිතට කේක් කන්නේ නෑ. ඒ පස්සේ දුක් විඳින්න ආන් ඒ වගේම ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යචාර මුසාවාද පිසුනාවාච පරසාවාත සම්ප්‍රප්පලාප එකතු වෙලා සම්ප්‍රප්පලාප කියන එක අපායන් හේතු වෙනවා කියලා දැනන දන්නවනම් නේද? හිතෙන් වැටහීමක් ආවොත් ඒකයි කියන්නේ ප්‍රත්‍යක්ෂ කරන්න කියලා. අන්න වැටහීමක් ආවොත් එයා එකෙන් අම්මෝ නිකම් පරිප්පු කණ්ඩ ඕනේ නෑ කියලා අයින් වෙනවා. නේද ඕන දේවල් නෙමෙයි මේ ඕන නැති දේවල් කතා කරගෙන ඉඳලා මෙහෙම වෙන්න ඕනේ කියලා අයින් වෙනවා පින්නත් නේ. ඉතින් ඒකින්ද ඒවා මෙනෙහි කරන්න ඕන හොඳට. හරිද? මොකද ඊට පස්සේ විඳින්න දුක් මටත් වෙන්නේ අපාය බය පච්චවේකන්තා කියන්නේ ඒකයි. හොඳයි. ඊටත් එහා ගියව තියෙනවද නැද්ද? තියෙනවා. එකක් දෙකක් ඇටියෙන් කියන්න. දේවදූත දේවදූත සූත්‍රයත් පස්සේ කියමුකෝ. නේද? මොකද දැන් බොජ්ජංග වලට ඕන කරන ඔක්කොම කිය කියන්න ගියොත් එහෙම ඒ බොජ්ජංග ටිකට අදාළ ටික කියන්න හම්බෙන්නේ නැහැ. ඉතින් කර්ම ඕන අයර දැනගත්තා. දැන් പ്രേත වස්තු විමාන වස්තු අරගෙන බලාගත්ත හැකි. ඒ වගේම දේවදූත සූත්‍ර නිමි ජාතක වගේ ඒවා බලාව ගත්තාම අපාය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා හම්බ වෙනවා. දේවදූත සූත්‍රයේ දේවදූතයෝ ගැන සඳහන් කරාට පස්සේ සඳහන් වෙනවා මේ යම රජුර ළඟට ගිය කෙනාට ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා එයාගේ බොහෝ පාපයන් එයාට සිද්ධ වෙලා තියෙනවා නම් ඊළඟට එයා වැටෙනවා අවීච මහ නරකද අතොරක් නැති දුක් තියෙන තැනක් අවීච මහානරකාදී කියන්නේ. ඒ කියන්නේ අපිට දැන් දත් කැක්කුම හැදුනොත් ටිකක් වෙලා යනකම් උපේක්ෂාව තියෙනවා. සමහර වෙලාවට හිතෙන්නේ නැතුව තිබුණා ආය පටන් ගන්නවා. නේද? අන්න අතරක් තියෙනවා ඒකට දුක්වල. එක දිගට සති දෙකක් දත් කැක්කුමක් තිබ්බොත්. ලේසිද? සති දෙකක් තිබ්බොත් ලේසිද? එහෙනම් දේවදත්ත කියන පුද්ගලයා තාම පැහැෙනවා මේ අවීච නිරකාදී. අතරක් නැති දුක්. එක දිගට දුක්. හරිද? අවීචිය පිළිබඳ වෙන්න මෙහෙම සඳහන් වෙනවා යොදුන් 100ක් දිග යොදුන් 100ක් පළල යොදුන් 100 උස තියෙන වම් පැත්තේ බිත්තියෙන් නැගෙන ගින්දල් දකුණු පැත්තේ බිත්තියේ වැදිලා යොදුන් 100ක් එහාට යනවා. දකුණු පැත්තේ බිත්තියේ වැදින බිත්තියෙන් හට ගන්න ගින්දල් වම් පැත්තේ බිත්තියේ වැදිලා යොදුන් 100ක් එහාට යනවා. උඩ යට අනිත් දෙපැත්තත් එම හය පැත්තකින් නැගෙන ගින්දල් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ වැදිලා ඔන්න ඔකේ පහළ වෙන්නේ. අම පිච්චෙනවා, මස් පිච්චෙනවා, කටු පිච්චෙනවා, කටු වලින් දුම් දානවා. නමුත් මැරෙන්නේ මැරෙන්නේ ඒකෙම läග läග ඒකෙම läග läග ඉඳ වෙනවා. මේකට කාලාන්තරයක් වෙනකොට මම කෙටියෙන් කියන්නේ ඔක්කොම විස්තර ටික නෙමෙයි. කාලයක් ඉන්නකොට පින්නන උතුරු දොර ඇරෙනවා, දකුණු දොර ඇරෙනවා, දකින්න. එතකොට මේ පැත්තට දුවනකොට කිට්ටු වෙනකොට වැහෙනවා. එහෙම එහෙම තිබිලා දවසක මේකෙන් පැන ගන්නවා. පැන ගන්නාම ඊළඟට වැටෙනවා භූත නිරය කියලා එකකට. ඒකට කියන්නේ භූත නිරය කියලා කියන්නේ අසුචි වලක්. ඉතින් මෙතන හොඳයි දැන් අර පහත හිටිය කෙනාට. හරිද? දැන් මොකද වෙන්නේ? ඒකේ ඉන්නවා ඉන්දිකටු තුඩු වගේ පණු. ඉන්දිකටු තුඩු වගේ හිස් තියෙන පණු වගේ. මේ පණුව මොකද කරන්නේ? යාගේ මස විදිනවා. හම විදිනවා, මස් විදිනවා, කටු විදිනවා. ඇට මිදුළු ආහාරයට ගන්න පණුව. හරිද? තෙල්ලන්ද. දත් දත් හැම හැවුවා මතකද? ඔය දත් පුරපු කට්ටියට එහෙම මතක ඇති නේද දත් පුරනකොට කොහොමද කියලා කරෝ ගාලා හාරගෙන හාරගෙන ගිහිල්ලා අර ඇට මුදුළු දක්වාම ගියාම හොඳම රිදෙනවා දන්තිනේ දක්වා ගියාම රිදෙනවා ඉතින් එහෙම තැනක් ඇතන ඊට පස්සේ ඊළඟට තියෙන හුණු වලු නිරේ කියලා එකක් ඒ කියන්නේ ඒක හරියට නිකන් අර මේ කම්මලේ තියෙන්නේ ගිනියන් වෙච්ච අඟුරු ආන් ඒ වගේ ගිනියන් වෙච්ච අලු තියෙන්නේ. ආන්ගේ අලු ගොඩට වැටෙනවා. වැටෙනම චරචර ගාලා පිච්චෙනවා. ඉතින් මේ ශරීර ආය ආය ආය ආය හට ගන්නවා. ඒ තනින් මේ තැනට යනකොට ආය හට ගන්නවා මැරෙන්නේ නැහැ. පිච්චිලා පිච්චිලා දැන් අපි හිතන්නකො ගිනියන් වෙච්ච අලු ගොඩකට වැටෙන මොකද වෙන්නේ? අනිත් පැත්තට හැරිලා වැටෙනවා. චරචර ගාලා මේ පැත්ත පිච්චෙනවා, මේ පැත්ත වැටෙනවා, මේ පැත්ත පිච්චෙනවා, අර පැත්ත යනවා, අර පැත්ත පිච්චෙනවා. පිච්චිච්ච තැනම කබුලක් වගේ හැදෙනවා. ආයෙක ගැලවෙනවා, පතුරු ගැලවෙනවා වගේ ආයෙ පිච්චෙනවා, ආයෙ පිච්චෙනවා. මේ විදිහට අනන්ත දුක් විඳිනවා. බොහොම දරුණු දුක් විඳිනවා. හැබැයි මැරෙන්නේ නැහැ. පව් පව් කියලා ඉවර වෙනකන්. ඊට පස්සේ තව තැනක් තියෙනවා ඒකට කියනවා අසුපත් නිරය කියලා. ඒ කැලයක් මේ කැලේ මේවා දුවගෙන යනවා නේද සතා දුවගෙන යනකොට ඒ කැලේ ගස්වල තියෙන කොළ වැටෙනවා. වැටෙනකොට මොකද වෙන්නේ? අත් කැපෙනවා, කකුල් කැපෙනවා, නාහේ කැපෙනවා. බේරෙන්න බෑ. ඒකෙන් දුවගෙන ඒ ඒකෙත් පව ගෙවිලා ගෙවිලා ගෙවිලා පව තව ගෙවුන් නැත්නම් ඊළඟට වටනවා සාරෝධක නදිය කියන එකට සාරෝධක නදිය කියලා කියන්නේ හුණු තඹපු හුණු හුණු හුණු වලට රස දාපුවම මේ හුණු වලට රස දාන ගොඩ ගොඩ ගාලා පහන දැක්කත් තියෙන නේද ආන් ඒ වගේ ගඟ හරිද ඒ ගඟේ අනුසෝතගාමී පටිසෝතගාමී එහාට එහාට යන්න වෙනවා ඒ කියන්නේ උඩට පල්ලෙහාට යන්න වෙනවා මොහොතකට හිතන්න මොන තරම්නම් දුක් ගොඩක් විඳින්න වෙනවාද කියලා. හරි. ලෝක මුනිරේ කියන්නේ තර මහා ගිනිගොඩක් තියෙන තැන. ඉතින් මේ වගේ මම මේ කෙටියෙන් කිව්වේ තව බොහෝ ලෝගිය, ලෝගුලිය ආදිය නේද? ලෝගුලිය ගිල්ලපුවාම නේද? කටෙන් ගිය එක බඩවැල කොම් පුච්චගෙන අඳුර මාර්ගයෙන් එළියට එන්නේ. පුච්ච වෙන. ලෝදියත් එහෙමයි. ඉතින් මේ ඔක්කොටම හේතුව කාය, වාග්, මනෝ වැරදි කර්මයන් සිද්ධ කිරීමයි. එතකොට ඕවා ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඒක ස්වාමීන් වහන්සේ නමක් ගිනි අවුවේ සක්මන් කරනවා. පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා කියනවා අර ගසක් යට තියෙන සිසිල් සොයනට යන්න. මට මෙතන බොහොම සුවයි කියන මේ ගිනි අවුවේ. එතකොට අහලා බලපුවම ඇයි කියලා මම මේ අපායේ ගිනි මෙනෙහි කරමින් සක්මන් කරනවා කියලා. හරි. එතකොට පින්නන්නේ අපි තේරුම් ගත යුතුව තියෙනවා මේ ටික අපි ප්‍රත්‍යවේක්ෂා කළොත්. මොකද කියන්නේ? අපේ හිතේ ලොකු වීරයක් උපදිනවද නැද්ද? පාපයට බය උපදිනවද නැද්ද? හ්ම් හොඳයි. දැන් අපි නිකන් අපා සාමාන්‍ය අවිච මහ නරක ආදී ආදී නරක ආදී ගැන කතා කරා. තව බොහෝ විස්තර තියෙනවා. ඊට අමතරව අපි තිරිසන් අපාය ගැන කතා කරා. නේද? ඊළඟ പ്രേත භූත ආදී විෂයන් ගැන කතා කරා. මේවා ගැන කතා කරපු විලාව සමහර ඒවා කියනකොට පින්නත් නේ අපිට ඒ දේවල් හරියට නිකන් අපිට වුණා වගේ මෙනෙහි වුණා ටිකක්. නේද? ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ දැන් මේ දැන් මේ මොහොතේ මගේ හිත පාප වුණම් කරන්නේ නැහැ, පවුණම් කරන්නේ නැහැ කියලා අදහසක් තියනවද නැද්ද? තියෙනවා. නේද? කොච්චර වෙලා තියෙද්ද දන්නේ නැහැ. කොච්චර වෙලා තියෙද්ද දන්නේ නැහැ. නේද? කොතර වෙලා තියෙද්ද දන්නේ කියලා අපි අහලා බලනකොට තේරෙනවා ඇත්තට මේක අපිට අමතක වෙලා යනවා. මම කීපවතාවක් කීපවතාවක් ධර්ම දේශනාවේදී මතක් කරන්නේ ඒකයි. හරි. පින්නත් මේ දැන් මේ වෙලාවේ බය උපදින්න හේතු උනේ මාත් එක්ක එකතු වෙලා මෙනෙහි කරපේක. මෙනෙහි කරපේක හේතු වෙලා තමයි බය උපදින්නේ. එහෙනම් මෙනෙහි කරපේක නැත්නම් මෙනෙහි කරන එක නැති වුණොත් ආයසරයක් බය නැති වෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? ඔය ඔය ඇති වෙච්ච බය, ඔය අන්තං ඇති වෙච්ච බය තව සංවේදීව අපි මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියොත් මොකද වෙන්නේ? ඔන්න බය නැති වෙලා යනවා. මෙන්න මේ බය බය තව එක දිගට එක දිගට එක දිගට මේ බය ඇති වෙලා පව කරන එක නැති වෙලා යනවා. නේද? ඒතර අපේ හිතෙන්ම අපි අපේ හිතෙන්ම පාපයෙන් කුසීතකමේ ගලවන ගතියක් ඉස්සර තියෙන ගතියක් ඔන්නේ බයත් එක්ක වීරිය කෙනෙකු උපදිනවා මම මේ தත්තට වැටෙන්නේ නැහැ මම මේ தත්තට වැටෙන්නේ නැහැ කියලා වීරිය හැදෙනවද නැද්ද ආයෙත් වැඩ තියෙනවා කියන්නේ හ්ම් වීරිය මං ඊයේ කිව්වා වීරිය තියනවාද කියලා හොයලා බලන්න කියලා වීරිය අපිට වැටහෙන ස්වභාවයක් තියෙනවා ඒ තමයි නොයේකුත් පාපී දේවල් වලට නොයේකුත් අකුසලයන්ට හිත ඇදිලා යනකොට ඒකට යන්න දෙන්නේ නැතුව මාව ඔසවා තබන ඒ ඒ පාපී දේවල් වලට මගේ හිතට ඉඩ දෙන්නේ නැතුව හිතෙන්ම නැගෙන ඒක අයින් කරන ගතිය. ඒක අපිට දැනෙන්න ඕනේ මගේ ළඟ ක්‍රියාත්මක වෙනවා ඒක දැනෙනවා. හරි වීරය කියන චෛතසිකය වීරය කියන වැඩපිළිවෙල මේකේ ක්‍රියාත්මකභාවයට එනවා නම් මට ඒක දැනෙනවා. හරිද? කුසීතකමේ ඉන්නකොට මාව වැටලා නිකන් මට මුකුත් කරන්න අද නම් බෑ වගේ කියලා ඉන්නකොට දැනෙනවා. ඒක හරි ඒක ක්‍රියාත්මක වෙනවා දැනෙනවා. අර මං කියන්නේ ඇඳේ සර්පයා ඉන්නවා වගේ දැනෙනකොට ඇඳේ බුදියගෙන ඉන්නකොට. නේද? මට බය දැනෙනවා. සංවේගය දැනෙනවා. ආන්ගේ දැනීම මට මාව නැගිටවලා උස්සවන්න හේතු වෙච්ච දේ මට දැනෙනවද නැද්ද? ආන්ගේ වගේ කුසීතකමේ වැඩිලා ඔය තැන්තන් වලට වෙලා මං ඊ කිව්ව මැටි හුලියක් වගේ කියලා වීරිය නැති කෙනා මැටි හුලිය වගේ කියලා කිව්වා. මොකද ඒක උස්සලා දෙන්නේ නැහැ. රබර් බෝලේ කොහමද? පොළවේ කොහොමද? උස්සලා දෙනවා. මැටි ගුලිය කොහමද? ඊට තාප්ප තාප්ප වෙලා තිබ්බ තමයි හිරිනවා. ඒ සමහර අය උපදීව පටන් ගත්තාම මැටි ගුලිය වගේ. හ්ම් ඒ කෙලෙස් ඉදිරියේ සමහර අය මැටි ගුලිය වගේ කෙලෙස් වලින් ඔසවා දෙන්නේ නැහැ. හරිද? ආන්ගේ ඔසවා දෙන ශක්තිය එන්නේ සංවේගයෙන්. හරි? දැන් මේ මනුස්ස ලෝකෙත් බලන්න මනුස්ස ලෝකේ ඉපදිච්ච සමහර ඇත්තන්ට ඔන්න තරම් දුක් හම්බෙලා තියෙනවා. අත් ගලවලා කකුල් ගලවලා නේද? කටලා මේවා, මහලා මේවා හරිද? පුදුම දුක් ඇති දුක් සහිත ඉපදිලා හරියට දුක් සහිත ඉපදිලා. ඇයි අන්න පෙර පෙර ඔව් නිකම්ම කර්මය කර්මය කර්මය කියලා බෑ. මොනවද ඒවා කරේ කියලා මෙනෙහි කරන්න ඕන. මොනවද කරේ? මං වගේම ප්‍රාණඝාතය, අදත්තා දාන, කාමීත්‍යාචාර මං වගේම මං වගේම කියලා මෙනෙහි කරන්න ඕන. නේද? ඈ මං වගේම මං වගේම කියලා අංකී හිටියා මං වගේම මේ මං වගේම හිස් වචන කියෝගියෝ හිටියා. මං වගේම හිස් වචන කියෝගියෝ හිටියා. නේද? හ්ම් අන්න එහෙම මෙහෙ කරන්න ඕන. මං වගේම නම් ඉතින් මං වගේ කියලා මෙහෙ කරන්න ඕන. එහෙම නැත්නම් ඉතින් මට ආසන්න භවය ඊටාම දුක්ඛිත තත්යකට පත් වෙන්න වෙනවා. අන්න ඒක අපේ හිතෙන් හොද්දට නැగిලා යන්න ඕන. නැగిලන්න නම් ඒවා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහෙ කරන්න ඕනේ. ඒ වගේම තමයි දෙවැනි කාරණා පින්නත් මේ ආනිසංස දස්සාවිතා. හරිද? අපිට මේ කුසලයක් වැඩිවීමෙන් ලැබෙනා වූ ආනිසංසය මොනවාද? නේද අපිට පුළුවන්කම තියෙන මේ ලැබිලා තියෙන ශාස්ත්‍ර ශාසනයේ කොතරනම් පළවෙනි එක එතකොට අපාය භය පත්‍රය කරනවා. ඒක එක පැත්තක්. ඒක තමයි ඍණ පත්‍රය ගියොත් මොකද වෙන්නේ කියලා නේද? ඒ වගේම දැන් මොකද කරන්නේ එහෙනම්? බැන පැත්තට ගියොත් මොකද වෙන්නේ? හොඳ පැත්තට ගියොත් මොකද වෙන්නේ කියලා. කුසල් වර්ධනය කිරීමෙන් මට ලැබෙන ලාභය ඒතං සන්තං ඒතං පණිතං යද්දං සබ්බ සංකාර සමතෝ ඒවා මෙනෙහි කරන්න ඕනේ. හරිද? රහතන් වහන්සේගේ ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ. මම දැන් මේ ඉන්නවා තමයි. එතන මතකනේ මම සබ්බාස සූත්‍රය කියන වෙලාවේ මතක් කරා. නේද? ආශ්‍රවවලති ආශ්‍රවවල තියෙන පීඩාව. හ්ම්. අපි නොයෙකුත් කීකඩ කරලා සබ්දහලා ගන්ධ රස ස්පර්ශයන් ලැබලා ඉන්නේ. නේද? ඒවා දැන් පේන්න නැත්තම් දැක්ක රූප පේන්න නැත්නම් අහපු ශබ්ද ඇහෙන්න නැත්නම් විඳපු ගන්ධ රස ස්පර්ශයන් විඳින්න නැත්නම් මොකද වෙන්නේ? ධනවද නැද්ද? හත්නවද නැද්ද? අපහෘතයන් වලට එනවද නැද්ද? ඇතුලාන්තයෙන් තීව්‍ර නේද? කටුක වේදනාවක් එනවා. අන්න ඒ තීව්‍ර කටුක වේදනාවල් වලට අපි කියනවා ආශ්‍රවය කියලා. අන්නේ ආශ්‍රයෙන් අපි හැමෝම පීඩිතයි පින්නත්. ආන්ගේ පීඩිතින්ද අපි ඒවම හොයනවා නේද? දැක්ක රූපම ආශ්‍ර හොයනවා. ආපු ශබ්දම ආශ්‍ර අහන්න දඟලනවා. විඳපු ගන්ධම ආශ්‍ර විඳින්න දඟලනවා. එහෙම දිගින් දිගට දිගින් දිගට ඒ වාගේම ඒ වාගේම යෙදෙන්න වෙලා තියෙන වෙන කරන්න දෙයක් නැති හින්දා නැත්තම් මාව දවනවා නැත්තම් මාව පුච්චනවා අන්නේ දැවෙන පුච්චන ගතිය මට හොඳට දැනලා දැනලා තියෙනවා. අන්න ඒක හින්දායි මට මේ ලෝකයෙන් ගැලවෙන්න පුළුවන්කම ඇත්තේ නැතුව ඉන්නේ. අන්න එහෙනම් ඒක රහත් උත්තරමයන් වහන්සේට නැත්නම්. අම්මා මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා, සහෝදරයා මතක් වෙනවා, මතක් වෙනවා. හැබැයි ගිනි ගන්නෙ නෑ, පිච්චෙන්නේ නෑ, අතුලාන්ත අපහසුතාවය නෑ. ඉතින් ආන්ගේ මානසික සම්මනය කරන්න ඕනේ නේද? එතකොට ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සකස් වෙන්නේ නෑ. දැන් අපේ තත්ත්වය මොකද්ද? අහකරනාසේ දියතරියම් පාරයන්ට වැද්ද අපිට. මේ මොකද දෙබර කූඩිය රිසෙනවා වගේ මේ හිත රිසෙනවා. වෙලාවකට තරහ වෙනවා, වෙලාවකට රාග වෙනවා, වෙලාවකට තවත් ඊර්ෂ්‍යා වෙනවා, ක්‍රෝධ වෙනවා, වෛර වෙනවා. මේ අරමුණු ගන්නකොට ඉන්ද්‍රියන් වලින් මේ හිත නොයේක සංස්කාරයන් පහළ කරනවා. නේද? හරිම තරබර සමහරව ඕනේ කියනවා ඊට පස්සේ. සමහරව එපා කියනවා. හරි. සමහරව තල්ලු කරන් හදනවා සමහරව අපේ රණ්ඩු අල්ලන්න හදනවා. සමහරව ඕනේ කියනවා ඕනේ කියනවා ඕනේ කියනවා. එතකොට මේ වගේ ඕනේ කියනවා එපා කියනවා ආයෝනේ කියනවා ආයෝපා කියනවා මේවා දුන්න නැත්නම් රත් කරනවා. හරි. අන්න ඒ වගේ ස්වභාවයේ තියෙන මේ ආශ්‍රවයන් දුරු වීම තියෙනවා දුරු කර ගැනීම තියෙනවා. හරි? අන්න ඒ ඒ එන්නේ වගේ තියෙන සංස්කාරයන් සකස් වීමක් නෑ සියලු සංස්කාර සමතයකටපත් වෙලා. හරි ඉතින් ජීවිතේ පවත්ව ගන්න විතරක් ආහාරයක් අරගෙන ලෝකේ කලරු එතකොට කියනවා කල යුතු දේ කරලා ඉවර වෙච්ච කෙනෙක් කියලා. ආයෙ ආර කරන්න දෙයක් නෑ කියලා කියනවා. ඉතින් අන්න ඒ විදිහට අපි අපි මේ ජීවිතයේ ඒ ලබාගත හැකි ඉහළ තලය පිළිබඳව ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. ආනිසංස ඒ මේ කුසලයේ වැඩිවීමෙන් ලැබෙනා වූ ආනිසංස. එතකොට සෝවාන් ඵලයේ ආනිසංස මෙනෙහි කරන්න ඕන අය කවදාකවත් අපායන්නේ නේද? ඉතින් මේ අය කවදාකවත් අපායන් උපද්‍රවයක් නැහැ. හ්ම්. එතකොට ඒ ඒ ඒ උපද්‍රවයන් වලින් අයින් වෙනවා. මේක මහා ව්‍යසනකාරී තත්ත්වයක් තියෙනවා. මහා භයානක තත්ත්වයක් තියෙනවා. මම කියන්නේ නේද? එක භවයක් එනවා අපිට. සමහර විට ඒ භවයේදී මට මගේ තරහ පාලනය කරගන්න බැරුව මොකක් හරි එකට ඉතාලම තදින් තරහ යන කාරණාවක් සම්බන්ධ වෙනවා අම්මත් එක්ක නැත්නම් තාත්තත් එක්ක. හරි දැඩි කේන්තියක් ඇති වෙන කාරණාවක් වෙනවා. හරි එහෙම මොනවා කරේද? සමහර විට මරන්න පයක් ඉඳ තියෙන අම්මා තාත්තා මරන්න සිද්ධ වෙන මට්ටමේ සිද්ධි සිද්ධ වෙන්න ඉඳ තියෙන සංසාර ජීවිතේ. සෝවන්නුනේ නැත්තම්. හරි? එහෙම වුණත් ඉවරයි. දැන් මේ මෑතකේවත් විවිධ වෙච්ච දේවල් දිහා බලනකොට ඒක දෙරිම දරුවෝ තමන්ගේ තාත්තා මරුවා. නේද? මරුවේ අම්මා මරන්න හදන තාත්තා. එහෙනම් කරන්න දෙයක් නැහැ. දීගෙන ඇවිල්ලා හරියට කරදර කරන හින්දා දිගටම තිබ්බ කරදරය ඉවස ගන්න බැරුව මේ ළමයා නේද? මොකද්ද දොර පොල්ලකින් හරි මොකක් හරි එකකින් ඔළුවට ගහුවා අම්මා බේර ගන්න. තාත්තා මරුණා. මේ ළමයා හන්දාවේ දිනසා ගත්තා. ඉතින් එවැනි தත්වයකටපත් වෙන්නේ එහෙමපත් වෙන්න දෙන ඉඩකඩක් අපිට අපිටත් තියෙන සසර හරියම භයානකයි මේ සංසාරේ. අසාධාරණ සාධාරණ කතා කරන්න හම්බෙන්නේ නැහැ මේකේ. නේද? ඉතින් අන්න ඒවා මෙනෙහි කරනකොට ඒ ඒ හැම සංස්කාරයකින්ම අත මිදකනවා. එහෙම තරහ උපදින්නේ නැති தත්වයටපත් වෙලා නම් අන්න ඒ තනත්තාට පුළුවන්කම තියෙනවා ඒ තනත්තාට ඒ තනත්තා ඉතා සෝදායක ඉන්න කෙනෙක් මේ විසගෝර සර්පයෝ ඉන්න මේ මහ භයානක සත්තු ඉන්න තැනකින් අත මුදුනා වාගේ හරිද මේ මේ මේ ඉන්න ඉඳිල්ල ඒ වගේ නේද හරියට ව්‍යසන ව්‍යසන උපද්‍රව තියෙනවා අන්නේ උපද්‍රවයෙන් අයින් වෙලා සෝදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් අන්නේ ආනිසංසයන් ගැන මෙනෙහි කරන්න ඕනේ ඉතින් මේ පිළිබඳව තව සාකච්ඡා කරමු. ඉදිරියේදී තවත් සාකච්ඡා කරන්න පුළුවන් අපිට තව බොහෝ කාරණා තියෙනවා ගමනීතිපත්ච එක්කනතා, පින්ඩපාත ප්‍රචාරණතා ආදී වශයෙන් අපිට ලැබිලා තියෙන දායාදයන් නේද අපිට ලැබිලා තියෙන ශාස්ත්‍රවරයන් වහන්සේගේ සත්තු මහත්පත්ච එක්කනතා අපිට ලැබිලා තියෙන දායාද මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා, කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබිලා තියෙනවා නේද? ඒව ගැන මෙනෙහි කරන්න ඕන හොඳට. ඊළඟට මේ තීන මිද්දේ නැති කිරීම සඳහා කළ යුතු වැඩපිළිවෙළ කුසීත පුද්ගලයන් වර්ධනය කරන්න ඕනේ. ළඟට ඒ වීරිය සහිත පුද්ගලයන් ආරද්ධ වීරිය පුද්ගල සේවනතා මේ විදිහට මගේ වීරිය ගැන මම මේ ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ මේ වගේ බොහෝ දේවල් තව සාකච්ඡා කරන්න තියෙනවා කාරණා 11ක්. මේකෙන් අපි දෙකක් එකක් හොඳට සාකච්ඡා කරා එකක් තව කාරණා කීපයක් සාකච්ඡා කරමු කෙටියෙන් මේවා. එතකොට අපිට කරන්න වැඩ තියෙනවා. දැනට දැනට කරන්න වැඩ තියෙන හෙට වෙනකම්. නේද? හෙටනේ දැන් ඉතින් ටික එහෙනම් හෙට වෙනකම් මොකද කරන්න තියෙන්නේ? අපාය ගැන කරුණු හොයන්න. හොයලා ඒවා පිරික්සන්න. තිරිසන් අපාය දිහා බලන්න. ගෙදර ඉන්න හුණු පැටියා දිහා හරි බලන්න. හරියට බලන්න ඒවා විඳින දුක දිහා. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒකන මේ අත්ව බොහෝම තමන්ගේ බාහුවලය යොදලා හරියන්ත කරගත්ත ධනය කොටසක් පින් කරලා පූජාන් වහන්සේ දේශනා කරපු ධර්මය දේශනා කරවන්න දායකත්වයක් ලබා ගත්තා. ඉතින් ඒ ඒ බණ ඇහෙන ඇහෙන මානේ කවුරුන් හෝ කෙනෙක් මේ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගන්න වාරයක් වාරයක් ගන්න මේ අත්තන්ට මහා පිනක් අනුමෝදන් වෙනවා. ඒ වගේ ඒ එහෙනම් මේ ධර්ම දානම පුණ්‍ය කර්මය මේ හැම දිනාටම උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා සුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති thank you